එහෙමයි. දෙවෙනි කොටසේ අහලා තියෙනවා කාලයක් චතු ධාතු මනසිකාරය සහ මනසිකාරය කරන සිත විදර්ශනා කරමින් පුරුදු පුහුණු කළ කෙනෙක් කනෙක්ට නාම රූප පරිච්ඡේද ඥානය ලැබුණාද කියා තමා දැනගන්නේ කෙසේද? අවද ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන් තමාගේ ඇලෙන ගැටෙන ගතිය බොහෝ දුරට අඩු වී ඇති බවද ගැටීමට හෝ ඇලීමට අලස බවක් හෝ නිෂ්ඵල බවක්ද හැඟේ. ඔව් දැන් නාම රූප පරිච්ඡේද ඥානය තියනවා කියලා තමන් දැනගන්නේ කොහොමද කියලා වැටහෙන්නේ නැහැ කියන්නෙම දැන් ඔන්න ඒ අනන්‍ය ලක්ෂණ හඳුනාගෙන නැහැ. නාම රූප පරිච්ඡේද ඥානය කියන්නේ මොකක්ද කියන ලක්ෂණය හරියට තමන් වටහාගෙන නැහැ. එතකොට නාම රූප පරිච්ඡේද ඥානයයි කියලා කියන්නේ මේ සිතයි මේ රූපයයි කියලා පැහැදිලිව වෙන්ව දැන් අපිට අපේ පංචස්කන්ධය ගත්තන් පස්සේ අපිට මේ සිතයි කයයි ඔක්කොම නිකන් එක්කෙනෙක් මම පුද්ගලයෙක් සත්වයක් වගේ පෙනෙන ගතියන මේ පටලැවිල්ල තියෙන්නේ. එතකොට හරියට විදර්ශනා කරනකොට අර විදිහට චතුධාතු වෙන් කර කර බලන්න පටන් ගත්තන් පස්සේ ඒතනත්තාට යම් කලකදී නිකන් සිතලු මාත්‍රයකින් නෙමෙයි හරියට දැන් ඒක හඳුන්වන්නේ මාණික්කයක් විදලා මැද්දෙන් නූලක් දාලා තියෙනවා නම් යම් කිසි කෙනෙක් හොඳට පැහැදිලිව බැලුවාම මැණික් ගල වෙනම පේනවා ඒක මැද්දෙන් අමුණලා තියෙන නූල වෙනම පේනවා එතකොට මැණිකත් පේනවා මැදින් ගිහින් තියෙන නූලක් නූල වෙනයි මැණික වෙනයි කියන එක පැහැදිලිව පේනවා අන්න ඒ වගේ රූපය වෙනයි සිත වෙනයි කියන එක තමන්ට නිකන් උපකල්පනයක් හැටියට නෙමෙයි පොතපතෙන් අහපු දේ ආවර්ජනය කිරීමක් හැටියට නෙමෙයි ඊටාම ප්‍රත්‍යක්ෂ විදිහට දැසට පෙනෙන්නාසේ දැසට පෙනෙනවා කියන එක නෙමෙයි එතනින් අදහස් කරන්නේ දැසට පෙනෙන්නාසේ ඊටාම පැහැදිලිව තමන්ට මේ දෙක දෙකක් කියන බව මනසට අවබෝධ වෙන්න ගන්නවා ඒක දැසට දකින්නාසේ කියලා මම කිව්වේ ඒක ඇසට පේනවා කියන එක නෙමෙයි එහෙම නැත්නම් හිතටත් පේනවා කියන එක නෙමෙයි. එහෙම නැත්නම් අර අපි පෙර දිනක සිහිපත් කළේ අපි පෙර දිනක සිහිපත් කළානේ අර මරණ සතිය මරණානුස්සතිය වඩන අම්මා කෙනෙක් කියපු කතාව. ඒ කියන්නේ මරණානුස්සතිය වඩනකොට තමන් මැරිලා ඉන්න හැටි තමන්ට පේනවා. ඒ මලකඳ කුණු වෙන හැටි පේනවා. ඉතින් ඒවා නිකන් මනසින් චිත්ත රූප මැවීම. ඒක නෙමෙයි භාවනාව කියලා කියන්නේ. ඒක මනසට රූප හැටියට පේන එකක් නෙමෙයි. ඊටාම පැහැදිලිව මනසට අවබෝධ වෙනවා කියන එකයි. ඒකයි දකින්නවා කියන කියන්නේ. ඒ නිසා අර උපමාවකට තමයි අර මණික් ගල සහ එහි මැදින් අමුණලා තියෙන නූල කියන මේ කතාව කියන්නේ උපමාවක් හැටියට. එහෙම නැතුව ඒ විදිහේ මණික් ගලක් අමුණලා තියෙනවා වගේ පින්තූරයක් පේනවා කියන එක නෙමෙයි. ඒක ප්‍රඥාවෙන් මනවින් අවබෝධ වීමක් තමයි එතනදී සිද්ධ ඉතින් අර විදිහට ඇලෙන්න ගැටෙන්න අවශ්‍යතාවයක් නැහැ වගේ දෙයක් මනසට දැනෙනවා නම් ඉතින් ඒක මනසේ ලොකු දියුණුවක් ඊට පස්සේ අපි උත්සාහ කරන්න ඕනේ ඒ தත්ත්වය දිගින් දිගට නඩත්තු කරගන්න. ඒක Tamanට නඩත්තු කරගන්න පුළුවන්ද? හැම විටම අවදියෙන් ඉන්න ඕන. ප්‍රත්‍යවේක්ෂාවෙන් ඉන්න ඕන. ඒක යම් අවස්ථාවකදී වෙනස් වෙනවද? දරුවෝ සම්බන්ධ, බිරිඳ සම්බන්ධ, සැමියා සම්බන්ධ අම්මා තාත්තා සම්බන්ධව ධනය සම්බන්ධව තමන්ගේ ඉන්ද්‍රිය පිනවීම සම්බන්ධව මේ කවර හෝ කාරණයකදී අර ඇලෙන්න ගැටෙන්න කිසිම දෙයක් නැහැ කියලා දැනෙන ගතිය වෙනස් වෙලා තමන්ට නොදැනුවත්වම දේවල් වලට රුචිකත්වය ඇලීම බැඳීම ආස්වාදයේ පිළිබඳ හැඟීමක් ඇති වෙනවද ඒවා ගැන දීර්ඝ කාලයක් පරීක්ෂාවෙන් ඉන්න ඕන මොකද අර කෙලස් ධර්ම ප්‍රහාණය නොවුනට ඒවත් තදංග වශයෙන් සහ විස්කම්බන වශයෙන් විශේෂයෙන් තදංග වශයෙන් යටපත් වුණොත් ඉක්මනින්ම මතුවෙනවා විස්කම්බන වශයෙන් යටපත් වුනහම සමහරට ජීවිත කාලෙට මේ ක්ලේශය මතු නොවි තියෙන්න පුළුවන්. එතකොට මතු නොවි තියෙන්නේ කෙලෙස් මූලය අහෝසි වෙලා නෙමෙයි ඒ ක්ලේශය අවදි වෙන විදිහට මනස හසුරවන්නේ. දීර්ඝ කාලයක් මනස පුහුණු කරලා තියෙනවා. ඒ පුහුණුවේ ප්‍රතිඵලයක් හැටියට ක්ලේශය අවදි නොවෙනවා වෙන්නට පුළුවන්. ඒ නිසා ඒව ගැන බොහොම පරිස්සමින් කල්පනාවෙන් විමසන්නට ඕන. කොහොම වුණත් ඒ පවතින తত্ত্বය ඒ විදිහෙන් නඩත්තු කරගන්න පුළුවන් නම් ඒක ලොකු භාග්යක්. ඒක Tamanට තව ඉදිරියට මනස පුහුණු කරන්න ලොකු උපකාරයක් වෙනවා. මොකද බොහෝ දෙනාට මේ ඇලීම් ගැටීම් නිසානේ නිරන්තරයෙන් විදර්ශනාවට ප්‍රඥාවට සති සම්පජඤ්ඤයට හැමතිස්සෙම බාධා පැමිණෙන්නේ ඇලීම් ගැටීම් නිසානේ. තමන්ට ඇලෙන්න ගැටෙන්න ඕන නෑ කියන ගතියක් දැනෙනවා නම් එහෙම උපේක්ෂා සහගත බවක් දැනෙනවා නම් ඒක දිගට නඩත්තු කරගන්න උත්සාහ කරන්න. එහෙම නඩත්තු කරගනිමින් ප්‍රඥාව අවදි කරන්න විමසිලිමත් හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් ඊළඟට පංචස්කන්ධ වශයෙන් ධාතු ආයතන වශයෙන් පරමාර්ථ ධර්ම වශයෙන් බෙද බෙදා බලන්න උත්සාහ කරන්න ඕන අර උපේක්ෂා සහගත ගුණය පවත්වා ගනිමින් ඒකයි කල යුත්තේ